අපිට අද ඉරිදා වැඩසටහන පටන් ගන්න අවස්ථාව තියෙනවා. අද මාතෘකාව වශයෙන් මම තියාගත්තේ අවිද්‍යා සූත්‍රය. ඉතින් අපි අවිද්‍යා සූත්‍රයට එළඹෙන්න එහෙනම් කලින් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියලා අද අපේ වැඩසටහන පටන් ගමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුරිමා භික්කවේ කෝති න පඤ්ඤායති අවිජ්ජාය ිතෝ බුබ්බේ අවිජ්ජා නාහෝසි අත පච්චා සම්බන්ති ඒවමේ තම් භික්කවේ උච්චති අතච පන පඤ්ඤායති ඉදප්පච්චය අවිජ්ජාති දැන් සදාන්තයෙන් අත්තේ අපි මාතෘකා වශයෙන් තියාගත්තේ අවිජ්ජා සූත්‍රය. අවිජ්ජා සූත්‍රය අපිට හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ දශක නිපාතේ. එතකොට මේ අවිජ්ජා සූත්‍රයේදී ඇත්තරම බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන පිළිගැස්වීමක් කරනවා කරුණු කීපයක්. විශේෂයෙන්ම අපි අහලා තේනවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං ඔය විදිහට පෙළගස්සපු ඒ සම්ප්‍රදායික අතරම සූත්‍ර දේශනා ගණනාවකම භාගතුන් වහන්සේ විස්තර කරන ඒ පටිච්චසමුප්පාදය අපි හුඟක් දෙනෙක් අහලා තියෙනවා. එතකොට ඒ පටිච්චසමුප්පාද න්‍යාය පටන් ගන්න ඇත්තටම මේ අවිද්‍යාව කියන කොටස. ඉතින් සමහරවිට අදනෙක් ප්‍රශ්න කරනවා එතකොට මේ අවිද්‍යාවට හේතුවක් නැද්ද? මේ අවිද්‍යාවෙන් හැම එකම පටන් ගන්න එහෙම කියලා එතන කෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ වගේමයි සම්මා දිට්ඨි සූත්‍රය. ඒකත් මජ්ක්‍ධිම නිකායේ හම්බ වෙන්නේ. මේ මජ්ක්‍ධිම නිකායේදී සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරනවා අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි කියලා. දැන් ඔන්න ඒ වගේ ඉතින් අවිද්‍යාව කියන කාරණය අපේ ධහමේ සෑහෙන මූලික අටයුත්තක් වෙනවා. එහෙම නැත්නම් මූලික ඉගැන්වීමක් වෙනවා. මොකද මේ අවිද්‍යාව නිසා තමයි අපි සංසාරේ දිගින් දිගට සැරිසරන්නේ කියලා අපි කවුරුත් පිළිගන්නේ. ඒ වගේමයි තණ්හාව අවිද්‍යාවත් එක්කම බැඳලා තියෙනවා. ඒ වගේමයි මේ අවිද්‍යාව තණ්හාව කියන දෙක සමහරවිට පෙන්වන්න කරලා තියෙනවා හරියට තාත්තයි අම්මයි වගේ කියලා. ඉතින් මේ තාත්තයි අම්මයි දෙන්න අවිද්‍යාවයි තණ්හාවයි දෙක තියෙන තාක් අපි නැවත නැවත නැවත මේ සංසාරත උපදින ගතියක් උපදින ස්වභාවයක් තියෙනවා. ඒතකොට එහෙමනම් අපි සංසාරයෙන් එතර වෙන්න නම් මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා. තණ්හාව නැති කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ අවිද්‍යා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රබල ප්‍රකාශයක් කළා තමයි මේ සූත්‍රය පටන් ගන්නෙ. භාගතුන් වහන්සේ කියනවා පුරිමා භික්ඛවේ කෝටි න පඤ්ඤායති අවිද්‍යාය. ඊතෝ කුබ්බේ අවිද්‍යා නාහෝසි අත පච්චා සම්භවේති. මේකේ අදහස <clears throat> මේ අවිද්‍යාවේ මුල කෙලවරක් අපිට පණවන්න බෑ. මෙන්න මේ කාලේ තමයි අවිද්‍යාව පටන් ගත්තේ මෙන්න මෙතනින් ඉස්සෙල්ලා අවිද්‍යාව තිබුණේ නැහැ. ඒක හොම ප්‍රකාශයක් කරන්න බෑ. එමනම් අවිද්‍යාවේ මේ මුල් පටන් ගන්න තැනක් පලවන්න බෑ කියලා බුදුදහම වහන්සේ මුලින්ම ඔන්න එක පැත්තක් පැහැදිලි කරලා දෙනවා. ඊළඟට හැබැයි හරි ලස්සන තවත් ප්‍රකාශයක් කරනවා අතච පන පඤ්ඤායති ඉදප්පච්චය අවිද්‍යාවති. හැබැයි මේ අවිද්‍යාවත් ඉදප්පච්චේතාව කියන මූල ධර්මයට යටත්. ඒ කියන්නේ මේ නිසා මෙය වෙයි. ඉමස්මි සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං උප්පච්චති. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන බොහොම ගැඹීර පටිච්චසමුප්පාද න්‍යායක් තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මතාවක් තියෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවට මෙන්න මේ අවිද්‍යාව කියන ගහම අවිද්‍යාව කියන සංසිද්ධියත් යටත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේ අවිද්‍යාවත් මෙන්න මේ ඉදප්පච්චේතාව කියන මේ නිසා මේ වෙයි කියලා ඒ කියන ඒ સિદ્ધාන්තයට ඒ න්‍යායට ඒ ධර්මතාවට යටත් නිසාම එහෙමනම් අවිද්‍යාවට යම් යම් හේතු හඳුනගන්න පුළුවන්. ඒතර අන්නේ හේතු හඳුනා ගනිමින් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු සූත්‍රයක් තමයි මේ අවිද්‍යා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කියනවා අවිද්‍යාම් පහං වික්කවේ සාහාරං වදාමිනෝ අනාහාර. මහණෙනි මේ අවිද්‍යාවට ආහාර තියෙනවා. ඒ කියන්නේ එම ආහාර නිසා තමයි මේ අවිද්‍යාව පහළ වෙන්නේ. එම ආහාර අපිට මේ අමුසි කෙනෙක් මාර්ගෝපක්‍රමයක් පාවිච්චි කළා එම ආහාර නොදී හිටියොත් එහෙනම් අපිට තේරෙනවා එහෙනම් අවිද්‍යාව නැති කරගන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ අවිද්‍යාවට ලැබෙන ආහාර මොනවද? කියලා එහෙනම් හිතලා හිතලා බලන්න පුළුවන්. එතකොට ඒ ඒබඳු අවිද්‍යාවක් අපි හඳුනගෙන ඒ ආහාර නොදී හිටියොත් අවිද්‍යාවට උමනා කරන ආහාර ප්‍රමාණිකූලව නොදී හිටියොත් ටික ටික එකතකින් කියනවා නම් අවිද්‍යාව निराහාර වෙලා මරණයටපත් වෙනවා. අවිද්‍යාව निराහාර වෙලා ශය වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදය තමයි මෙතෙන්දී භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රමවේදයේදී බුදුන් වහන්සේ කියනවා මේ අවිද්‍යාවට එහෙමනම් ආහාර මොනවද? ඔන්න පංච නීවරණ කියලා අවිද්‍යාවට ආහාර පෙන්වනවා. අර පංච නීවරණ වලට ආහාර මොනවද? තීනි දුච්චරිතානි කියලා ඒකට ආහාර. ඒකට හේතුව පෙන්වනවා. දුච්චරිත තුනට ආහාර මොනවද? ඉන්ද්‍රිය අසංවරය කියන ආහාර පෙන්වනවා. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙන්නේ මොන හේතුවක් නිසාද? අසති අසම්පජඤ්ඤ කියන ආහාරය ඒකට පෙන්වනවා. එතන අසති අසම්පජඤ්ඤ කියන ආහාරයට හේතුව මොකද්ද? ඒකට අයෝනිසෝ මනසිකාරය කියන හේතුව පෙන්වනවා. ඊළඟ අයෝනසෝ මනසිකාරයට හේතුව කුමක්ද? ඒකට හේතුව අස්සද්ධිය. ශ්‍රද්ධාව නැතිකම. කියලා බුදුරජාණන් වහන්සේ හේතුවක් පෙන්නනවා. ඊට අශ්‍රද්ධාවට හේතුව කුමක්ද? ඒකට හේතුව අසද්ධම්ම ශ්‍රවණය. ශ්‍රද්ධම්ම ශ්‍රවණය නෙමෙයි අසද්ධම්ම ශ්‍රවණය වශයෙන් ඒකට හේතුව දෙන්නවා. එහෙමනම් අසද්ධම්ම ශ්‍රවණයක් අහන්න වෙන්නේ කොහොමද? අන්න ඒක අසත්පුරුෂ සංසේවයක්. මේ පාප මිත්‍ර සේවනයක්. අසත්පුරුෂයන් ඇසුරු කරන්න වීම නිසායි තමයි මෙන්න මේ විදිහට අසත් ධම්මයක් ශ්‍රවණය කරන්න වෙන්නේ. වැරදි ධමයක් ශ්‍රවණය කරන්න වෙන්නේ කියලා ඔන්න ඒකට ආහාර පෙන්වනවා. එතකොට මෙන්න මේ පෙළ ගැස්වීම දිහා අපි බැලුවාම බොහොම ලස්සන පෙළ ගැස්වීමක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. කොහොමද මේ අසත්පුරුෂ සංසේවනයක් නිසා අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න සිද්ධ වෙන්නේ. අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න වීම නිසා අපි ගාව තියෙන ශ්‍රද්ධාව දුර වෙලා අපි ශ්‍රද්ධාවෙන් තොර වෙලා සැක සහිත පුද්ගලයා බවට පත් ඒකම නිසා අපේ යෝනසෝ මනසිකාරයක් වෙනකොට කොහොමද අයෝනසෝ මනසිකාරයක් ඇති කරගන්නේ? අයෝනසෝ මනසිකාරය නිසාම කොහොමද අපි ගාම තියෙන සතිය සම්පජඤ්ඤය මේ ආදී ගුණධර්මයන් පිළිහිලා යන්නේ? ඒ වෙනුවට අසතිය අසම්පජඤ්ඤය කියන මේ නුගුණ අපේ හිතේ වැඩෙන්නේ කොහොමද? ඒ නිසාම ඉන්ද්‍රිය අසංවරයක් වෙන්නේ කොහොමද? ඒ නිසාම අපි කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වලට පෙළඹෙන්නේ කොහොමද? ඒ හරහා නීවරණ තව තව වර්ධනය වෙන්නේ කොහොමද? මේ සියල්ල එකතු වෙලා අන්තිමට කොහොමද අවිද්‍යාව තව තව වර්ධනය වෙන්නේ? අවිද්‍යාව තව තව ප්‍රබල වෙන්නේ. කියලා මෙන්න මේ වගේ ලක්ෂණ හේතුඵල සම්බන්ධයක් භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් විස්තර කරනවා. එක අතකින් ඉතින් අපිට කියන්න පුළුවන් අපි අර හිතාගෙන හිටිය අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ඒ කියන ඒ ලක්ෂණ හේතුඵල දහම තවත් දුරට විග්‍රහ වෙන තැනක් තමයි මේ අවිද්‍යා සූත්‍රය කියලා කියන්නේ. මෙතනත් තියෙන සම්පූර්ණයෙන්ම මෙන්න මේ හේතුඵල ධම ඉදප්පච්චේතාව තමයි බහමතුන් වහන්සේ මතු කරලා පෙන්නන්නේ. ඉතින් අපි චුට්ටක් මේ කාරණා කීපය අද සාකච්ඡා කරන්න ටිකක් බලමු. දැන් අසත්පුරුෂ සංසේවය. දැන් අසත්පුරුෂයෙක් කියලා කියන්නේ කවුද? අසත්පුරුෂයෙක් කියලා කිව්වහම එතන කරුණු කීපයක් අපිට හිතා ගන්න පුළුවන්. එකක් තමයි එයාගේ හිතේ නරක අදහසක් තියෙනවා. යටි අරමුණක් තියෙනවා. හරි තමන් උදව්වක් කරත් එතනදී යම් මොකක් හරි බලාපොරොත්තුෙන් යටි අරමුණක් තියාගෙන තමයි එහෙමනම් උදව්වක් කරන්නේ. අපිට සමානලාට ඒක තේරෙන්නේ. එතන අසත්පුරුෂකමක් තියෙනවා. එහෙම නැත්නම් ඇතුලේ එච්චර ගන්න දෙයක් නැහැ. ගුණධර්මයක් නැහැ. හැබැයි තමලාට පෙන්නනවා මෙන්න මේ මේ ගුණධර්ම තියෙනවා කියලා නිකන් මතු පිටින් මායාවී ස්වභාවයක් පෙන්වනවා. ඔන්න ඔයගේ තත්වයකුත් තියෙන්න පුළුවන්. තවත් වෙලාවට යම් අසත්පුරුෂ හිතක් හුඟක් වෙලාවට හැම දෙයකින්ම නිකන් සංකීර්ණ වෙලා ව්‍යාකූල වෙලා ආකූල වෙලා තියෙන සමහරක් තියෙන්න පුළුවන්. එතකොටත් අන්න තේරෙනවා මෙයාට හරි දැක්මක් නැහැ. පැහැදිලි දැක්මක් නැහැ. හිතේ තියෙන බොහොම නොසන්සුන් භාවයක් සම්පූර්ණයෙන්ම හිත වික්ෂිප්ත වෙලා එහෙ මෙහෙ දුවනවා. කිසිම ඒක හිතේ ඒකාග්‍රතාවයක් නැහැ. මෙන්න මේ වගේ දුර්ගුණ රාශියක් එහෙමනම් මේ අසත්පුරුෂ ජීවිතේට හඳුනගන්න පුළුවන්. තවත් පැත්තකින් එයාගේ හිත සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාවෙන්ම අන්ධකාර වෙලා තියෙනවා. එයාට නිවැරදි ධමයක් ගැන අවබෝධයක් නැහැ. ඒ වගේමයි බෞද්ධාගත භාෂාවේ ධර්මය හෝ එමත්නම් ඒබඳු ශ්‍රාවකේ ඒ ධම අනුගමනය කරන ශ්‍රාවකයෙක් හෝ ඒබඳු ඇසුරක් ලැබිලත් නැහැ. ඒ නිසා එයා සම්පූර්ණයෙන්ම මේ ශික්ෂාපද සම්බන්ධයෙන්, සීලය සම්බන්ධයෙන් කිසිම වැටහීමක් නැහැ. එක්ක වැටහීමක් තිබිලා ඒවත් අහන්නේ නැහැ. ඒ වගේම මේකේ තව භයානක පැත්තක් තියෙනවා. ඒ තමයි අපි හිතමු යා ශික්ෂාපද කිසිම ගෞරවයකින් රකින්නේ නැහැ. ඒ සඳහා වෑයමක් කරන්නේ නැහැ. ඒකේ භයානකකම තමයි එයා අනිත් අයට රකින්න එපා කියලා හරි රැකනේ රකින්න කෙනෙක්ව අධෛර්ය කරමින් හරි ඉන්නත් ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පැති කීපයක් මේ අසත්පුරුෂ ජීවිතයක නිකන් අපිට හඳුන ගන්න පුළුවන්. ඒකකට එයාගේ අපේ සිල්පද කැඩෙනවා, ඒ කියන්නේ අපිට සත්‍යද හතර සුද්ධ වෙනවා. ඊළඟට අපිට දසරසම් සුද්ධ වෙනවා. පාද මිත්‍යාචාරයෙන් සුද්ධ වෙනවා. මෙන්න මේවා වෙනවා. විවිධාකාර අපේ දස්නා පදලම. নানা ප්‍රකාර අසත්‍යත් කටයුතු. අවයද දමෝකල් සුද්ධ. ඉතින් මෙන්න නිබන්ධ පරිසරයක ඉන්න කෙනෙක් අපිට තවත් කෙනෙක් ඇතුළත. එබැවින් කෙනෙක් තවත් කෙනෙක් ඇතුළත ඉන්නකට. එයාට කියන්නේ අසත් ධර්මයක් නෑ. එයා කියන්නේම හදන් කරන අකට විතර දැන විස්තරයක් තමයි එයා කියන්නේ. ඒ දැන් එයා ලබන කිසි ආස්වාදයක්ද එහෙම නැත්නම් එයා ලබන මේ කිසි කාලීන යම් කිසි ප්‍රතිලාභයක් දැනද එහෙමත් නැත්නම් එයාගේ ඒ අකටයුත්ත නිසා යම් කිසි වෙනස් වෙන පීඩාවකට වෙච්ච ආකාරයද එන්න වගේ নানা ප්‍රකාර මේ අපත් ධර්මයක් විතර එයා ප්‍රකාශ කරනවා. ඒකකට මෙන්න මේ වගේ දැන් අපි අසත්පුරුෂ ඇතර ඇතට සත්‍යන්නපත් වෙනවා. සම්බන්ධ අසත්පුරුෂ ඇතර කරන්න ඇතර කරන්න අපිට අහන්න ලැබෙන්නේ මොන වගේ අත්පාර. අපිට මෙවැරදි දෙයක් අහන්න හම්බ නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම අපිට අහන්න හම්බ වෙන්නේ එයා කරන වැරදි වැඩ ගැන, එයා කරපු වැරදි වැඩ ගැන, එයා කරන්න ඉන්න වැරදි වැඩ ගැන, එයාගේ තියෙන දුෂ්චීල භාවය ගැන, එයාගේ තියෙන උදවිකම ගැන මෙන්න මේ වගේ දේවල් තමයි විශේෂයෙන්ම අපිට අහන්න හම්බෙන්නේ. ඒ වගේමයි විශේෂයෙන්ම අසත්පුරුෂ ජීවිතයක තියෙන තවත් ලක්ෂණයක් තමයි එයාට කිසිම කෙලෙහිදයක් නැහැ. එයාට කිසිම සුත වේදීත්‍යක් නැහැ. අපිට එයාගේ කවුරුන් හෝ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, අල්ලාහ් මිත්‍ර වෙන්න පුළුවන්. මේ විවිධාකාර පැතිවලින් එයාට අපිට උදව් පදව් ලැබිලා තියෙනවා. නමුත් ඒවා ගැන කිසිම පැකිලීමක් නැහැ. ඒවා පිළිසකට දක්වනවා ඒවා බින්දුවක්වත් හිතේ ඇත්තේ නැහැ. ඒවා ගැන කිසිම සුඛයේ දීප්තියක් ඇත්තේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අර ඒ සුඛයේ දීප්තියක් නැති බව. ඒබඳු කෙලෙහි ගුණ ගන්න නැතිකම මේ අසත්පුරුෂ ජීවිතයේ තියෙන සාමාන්‍ය ලක්ෂණ. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ දැන් අසත්පුරුෂ ජීවිත විශේෂයෙන්ම මාන්නයට අහුවෙච්ච ස්වභාවයකුත් තියෙනවා. ඒගොල්ලන්ට සමාලාවට යම් කිසි දෙයක් ඉගෙන ගන්න හම්බ වෙලා ඒ හරහා හිතේ ඇති කරගත්ත ලෙඩමාන්න අපි හිතේ අනුසි කෙනෙකුට ඔන්න හොඳට ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. විශ්වවිද්‍යාලේ ගියා උපාධිය හම්බුණා පස්චාත්පදාලේ හම්බුණා. එතන හරහා යාගේ හිතේ ලෙඩමාන්නයක් ඇති කරගෙන එයා අනිත්‍යව යටපත් කරන ගතියක්. අනිත්‍යව හෙලා දකින ගතියක්. අනිත්‍යව බොහොම සිලුකට කලගෙන ගතියක්. ඒක පුළුවන්. එහෙනම් ඉතින් එයා අසත් වෙනවා. ඒ වගේම අපිට තවත් කෙනෙක් හොඳට ධනය කියලා. එයා බොහොම වස්තුහසත්කම් තියෙන කෙනෙක්. එතකොට මෙන්න මේ වස්තු හොදක්කම් නිසා ධන ගහන්නේ නිසා එයාගේ හිතේ මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙම හිතාගෙන තමන්ව උසස් කරලා සැලකෙන ගතියක්, තමන්ව උඩින් තියාගන්න ගතියක්, අනිත් අයව පහත් කරන ගතියක් තියෙනවා නම් අන්න මේ මාන්නය මේ අසත්පුරුෂ ලක්ෂණය. ඒ වගේමයි තවත් කෙනෙක් ඔන්න හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්, ඒ හොඳට සවි ශක්තිය තියෙනවා, හොඳට රූප ස්වභාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් හරහා කෙනෙකුගේ මාන්නය තියෙන්න පුළුවන්. ඒ තියා සමානාවට කෙනෙක් කරන ආධ්‍යාත්මික ජීවිතයක නැඹුරු වෙලා සමානට ඒකෙන් යම් කිසි හැකියාවක් ඇති කරගන්න. අපි හිතමු යාගේ හිත දැන් සමාධියක් ඇති කරගන්න. එයාට ඔන්න ධ්‍යාන වලට සමාධිය ලැබුණාක්මක් ඇති වෙනවා. එයා ටිකක් දැන් විපස්සනාවක් වඩනවා. මේ වගේ මට්ටම් වල පවා අපි <clears throat> තමන් උසස් වල කලකනවා නම් අනිත් අයව පහත් කළා කලකනවා නම් අනිත් අය නිඳා කරනවා නම් තමන්ගේ මේ තියෙන දැන් ඉපදවගත්ත හැකියාවන් සම්බන්ධයෙන් සෝමංශේ පැහැදිලිවම කියනවා මේ විස්තර වෙනවා සප්තරිස සූත්‍රයේදී මේ ඇවිල්ලා විවිධාකාර මේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන යම් යම් හැකියාවන් දිනු කරගෙන ඉන්න අසත්පුරුෂ සූත්‍රය. එහෙමනම් ඉතින් මෙන්න මේ අවසරයි සවන්නාංශ සවන්නාංශ අවසරයි අපිට ඔබ වහන්සේ කටහඬ තරමක් අපහැදිලිට ඇහෙන සවන්නාංශ අවසරයි. අපි ගාවත් තියෙනත් පුළුවන්. ඒ වගේමයි ඇතම් කෙනෙක් ගාව මේවා බහුලව තියෙන්න පුළුවන්. එහෙමනම් එතකොට මෙන්න මේ බඳු බහුලව අසත්පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් අසුරකට ලක් වෙන්න ලක් වෙන්න අපිට අහන්න හම්බෙන්න ඒ අසත්පුරුෂ ප්‍රතිගුණලක්. ඒත් ඒ නිසා එයා කියන්නේම අසත්පුරුෂයක්. ඒ නිසා අපි ගාවත් තිබුණ ශ්‍රද්ධාව එතන පිළිලා යනවා. අද දු අපි ගාව යම් කෙනෙක් ශ්‍රද්ධාවක් තියෙන භාග්‍යතුන් වහන්සේ ගැන. අපි ගාව යම් කෙසේ ශ්‍රද්ධාවක් තිබුණා ධර්මයේ ගැන. අපි ගාව යම්කිසි ශ්‍රද්ධාවක් තියෙන සංඝයාංශලාගේ මේ සියල්ල පිළිදලා යනවා. එතකොට අපිට අහන්න හම්බෙන්නම අර අසත්පුරුෂයාගේ තරක දෙයක් නෑ. එයා කියන්නේම බුදුරජාණන් වහන්සේ ගැන යම්කිසි අදුණයක්, කියන්නේම සමාහලාවට ධර්මයේ තියෙන යම්කිසි වැරද්දක්, කියන්නේම සමාහලාවට ස්වාමින් වහන්සේ අපිට ඔබ වහන්සේගේ කටාඬ පොඩ්ඩක් විස්තරයක් තරක දෙයක් යන්නේ එබඳු තත්ත්වයකදී ස්වාමීන් වහන්සේ සත්‍යංශ සංසේරය කියන එක කොහොමද මේ අස්පද්ධාවක් තුනසේ හේතු වෙන්නේ. එහෙනම් අසද්ධර්ම ශ්‍රවණය සිද්ධ වෙලා ඊළඟට ඒ හරහා අස්පද්ධාවක් ඇති වෙන ගතියක්. ඒතර මෙන්න මේ ස්වභාවය තුළ තියෙනවා. ඊට දැන් අපි හිතමු කෙනෙක් තුළ මෙන්න මේ දැන් සද්ධාවේ තිබෙන පැති කීයක් තියෙනවා. දහන්නක් වශයෙන් අපි කෙනෙක් පටන් ගන්න මුලදී ඒ තරම් කරුණු කාරණා දන්නේ නැති ශ්‍රද්ධාව. ඒ වගේමයි ඒක පස්සේ තමයි නියම ආකාරයෙන් නිවැරදි ශ්‍රද්ධාවක් හේතු කාරණා සහිත ශ්‍රද්ධාවක් බවට පත් වෙන්නේ. නමුත් දැන් මෙතෙන්දි අශ්‍රද්ධාව කියලා ගන්නවා. මෙතෙන්දි තමාලාට හේතු කාරණා සහිතව හෝ රහිතව හෝ විවිධාකාර අන්දමින් එතකොට මේ කෙනෙක් අශ්‍රද්ධාව බවට පත් වෙනවා. ඒ ඒබඳු අශ්‍රද්ධාව කියන්නේ අපි ගාව තියෙනවානේ සමාහලාවට කිසි කෙනෙක් ගැන විශ්වාස කරන්න. කිසිම දෙයක් ගැන තරන්නේ නැහැ. එහෙමත් නැත්නම් කිසිම දහමක් අදහන ගතියක් නැහැ. කිසිම ශාස්ත්‍රීය මහන්සිය කෙනෙක්ට විශ්වාස කරන ගතියක් නැහැ. කිසිම භාවනා ක්‍රමයක් විශ්වාස කරන ගතියක් නැහැ. ඔන්න ඒ වගේ මේ අශ්‍රද්ධාව ඒවල් පිළිබඳව තියෙන ඒ අවිශ්වාසය විවිධාකාර විදිහට වැඩෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙබඳු අශ්‍රද්ධාවක් අවිශ්වාසයක් සම්පූර්ණයෙන්ම හේතු වෙනවා මෙන්න මේ අයෝනිසෝ මනසිකාරයක් තුළ. ඒ කියන්නේ එයා දැන් හේතුඵල ධමයක් අදහමින් දේවල් වල යථාර්ථය සාගන්න උත්සාහයක් දරමින් දේවල් වල ගැඹුරට යන්න උත්සාහයක් දරමින් දේවල් වල හේතු හොයන උත්සාහයක් දරමින් නිලට යන ගතියක් ඒබඳු ස්වභාවයක් නෙමෙයි දැන් හිතේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ මතු පිට නැතිච්ච හිතක් සම්පූර්ණයෙන්ම නිකන් ලෞකිකත්වයේ මත අඳාපවගෙන හිතා. එමත් නැත්නම් සම්පූර්ණයෙන්ම මතු පිටම මේ ලෞකිකත්වයේ මතම සම්මුතියේ මතම තමයි යාගේ හිත රැඳෙන්නේ. යාගේ හිත ගැඹුරකට යන ගතියක් නෑ. අන්න ඒ බඳු අයෝනිසෝ මනසිකාරය දැන් මේ අස්පද්ධාව හරහා එන. මොකද අපේ අද පේන්නේම අන්න වගේ අර මතු පිට තියෙන කාරණා. අර එළියේ තියෙන එක තමයි අපිට පේන්නේ. මතු පිට පේන්න තියෙන එක තමයි කියන්නේ. ඒක මුල් කරගෙනමයි හිත කතන්දර කරන්නේ. කියන්නේ ඉතින් අන්න ඒ බඳු තත්ත්වයකදී ඒ බඳු අයෝනිසෝ මනසිකාරයේ වැරදි විදිහට මෙනෙහි කිරීම මොකද සිද්ධ වෙන්නේ? සම්පූර්ණයෙන්ම අර අනිත්‍ය දේවල් පිළිබඳව නිට්ටයයි කියලා විපල්ලාශයක් ඇති වෙන්න පුළුවන්. වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. අනිච්චේ නිච්ච සංඥා කියලා සාමාන්‍යයෙන් කියනවා. මෙන්න මේ අනිච්චේ නිච්ච සංඥා ඒ කියන්නේ අනිත්‍ය වූ දේවල් පිළිබඳව අස්තිර වූ දේවල් සම්බන්ධයෙන් කෙනෙකුගේ හිතේ ඇති වෙන්න පුළුවන් නිත්‍යයි මේවා මේ මේවා සදාකාලිකයි කියලා වැරදි වැටහෙනවා. ඒතර මෙන්න මේ අනිත්‍යයේ නිත්‍ය සංඥාව. ඒකාතකින් සාමාන්‍යයෙන් විස්තර කරනවා මේක සංඥා විපල්ලාශයක් කියලා. ඒ කියන්නේ දැන් එයාගේ සම්පූර්ණයෙන්ම මේ අනිත් පැත්ත හැල්ලා තියෙනවා. දේවල් සම්බන්ධයෙන් එයාගේ හිතේ තියෙන දැන් අනිත්‍ය වූ දේවල් නිත්‍යයි කියලා වගේ හැඟීමක්. ඒවා සදාකාලිකයි කියලා වගේ හැඟීමක්. ඒවා ස්ථිරයි කියලා වගේ හැඟීමක්. ඒ කියන්නේ මේක අයෝනිසෝ මනසිකාරය හරහා හිතේ ටික ටික වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය අත්ත වශයෙන්ම දුක්ඛ ස්වභාවයන් එයාගේ හිතේ ඇති වෙන්න පුළුවන් මේවා දැන් නම් මේවෙන් සැපක් මට ලැබෙනවා. දැන් අනාගතයේදී මේකෙන් සැපක් ලබා ගන්න පුළුවන්. අනිත් අය මේකෙන් සැප විඳිනවා. කියලා වගේ වැරදි වැටහීමක් සංඥා විකල්ලාශයක් විකෘතියක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට අන්න ඒ වගේ මේ දේවල් සම්බන්ධයෙන් ඒ හිතේ ඇති වෙන සැපයි මෙන්න මේලයි හැමතිස්සෙම මට සැපයක් ලබා ගන්න පුළුවන්, සුඛයක් ලබා ගන්න පුළුවන්, සම්මසක් ලබා ගන්න පුළුවන් කියලා අන්න ඒ බඳුනේ ඇති වෙන විපල්ලාශයක්, අන්න ඒ බඳුනේ ඇති වෙන විකෘතියක් මේ ආයමස මනසකාරය නිසා සිද්ධ වෙන්න පුළුවන්. දුක්ඛේ සුඛ සංඥා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. මේ දුක් වූ ස්වභාවයක් සම්බන්ධයි. ඇත්ත වශයෙන්ම නම් දුකක් වූ ස්වභාවයක් ගැන මෙයාගේ හිතේ තියෙන සැපක් කියලා වගේ හැඟීමක්. ඒතර මෙන්න මේ වගේ මේ දුක් වූ ස්වභාවයක් සම්බන්ධයෙන් මේක සැපයි, මේක හොඳයි, මේක සොම්නසක්, මේක යහපතක් කියලා හේ වැරදිට ගන්න හැඟීම ඒ අයුරුසමසිකාරය හරහා එනවා. ඒක අනිත් පැත්ත තමයි මෙතන කෙනෙක් ඉන්නවා, මෙතන පුජ්‍යලයක් ඉන්නවා, මෙතන මමක් මමෙක් ඉන්නවා, මෙතන ආත්මයක් තියෙනවා කියන එහෙමත් අන්න අර ඒ ආත්මීය දෘෂ්ටි කෝණකින් ගන්න ගැතියි. පුද්ගල ස්වභාවය ඇති වෙන්නත් පුළුවන් අයවලසු මනිකාරය නිසා. ඒ වගේමයි ඇත්ත වශයෙන්ම ගත්තාම ඇතුලේ ගන්න ඒ තරම්ම සාරයක් නැති දෙයක්. ඇතුලේ හොඳයි කියලා ගන්න සාරයක් නැති දෙයක්. මම ඇතුලේ ස්වરૂපී කියලා ගන්න සාරයක් නැති දෙයක් සම්බන්ධයෙන් වුණත් මෙතන ගන්න දෙයක් තියෙනවා මේක ඊටාම ස්වરૂපී මේක ඊටාම සුබයි කියලා ඒ එන විකෘතියක් ඒ මේ සංඥා විපල්ලාසයත් මේ අයෝනිසෝ මනසිකාරය නිසාම ඇති වෙන්න පුළුවන්. ඒතර ඒකාත්මකින් බලනවා මේ අයෝනිසෝ මනසිකාරය පැති කිහිපයක විහිදලා යනවා. ඒ කියන්නේ පැති කිහිපයක් කියලා කියන්නේ එක පැත්තකින් අපේ අනිත්‍ය සම්බන්ධයෙන් නිත්‍ය සංකල්පයක් ඇති කරලා දෙනවා. ඒ වගේමයි දුක සම්බන්ධයෙන් සැපයි කියලා සංකල්පයක් ඇති කරලා දෙනවා. වැරදි මනසිකාරයක් වැරදි දෘෂ්ටි කෝණයක් හදලා දෙනවා. ඒ වගේම අනාත්ම වූ දෙයක් සම්බන්ධයෙන් ආත්මීය දෘෂ්ටි කෝණයක් හදලා දෙනවා. ඒ වගේම අසුබ වූ දේවල් සම්බන්ධයෙන් සුබ වූ දෘෂ්ටි කෝණයක් හදලා දෙනවා. ඒතර මෙන්න මේ වගේ සම්පූර්ණ පැටලෙලි සහගත ගතිය. සම්පූර්ණයෙන් ව්‍යාකූල වෙච්ච ගතිය අපේ මනසේ ටික ටික ඇති වෙන්න ඇති වෙන්න ඉතින් අපිට මෙතන ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම අසතියක් අසම්පජඤ්ඤය. ඒ කියන්නේ දැන් එයාට සිහිය නැහැ. දැන් එයා සම්පූර්ණයෙන් ඉන්න වෙන ලෝකෙක. එයා කල්පනා කරන්නේ අතීතයේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් එහෙම නැත්නම් අතීතයේ රස විඳපු දේවල් සම්බන්ධයෙන් එමත් නැත්නම් කෙලවරක් නැතුව අනාගත ප්‍රාර්ථනා සම්බන්ධ. අනාගත සිහින සම්බන්ධ. එතකොට හිත සම්පූර්ණයෙන්ම අර සිද්ධි බහුල ගතියකට සම්පූර්ණයෙන්ම හිත මේ සිතුවිලි බහුල ගතියකට ප්‍රමාණිකෝලව හිත ප්‍රපංච වලට යන ගතියකට දිගට දිගට වැල්වට ආරං කතන්දර ගොතන ගතියකට ඔන්න අපේ හිතපත් වෙනවා. මොකද මේ අයෝනිසෝ මනසිකාරයක්මයි තියෙන්නේ. හැම දෙයකම මතු පිට අර්ථය විතරයි ගන්න. එළිය එළිය පේන්න තියෙන දේවල් විතරයි අපි දකින්නේ. ඒ මට්ටමේම විතරයි අපිට තේරෙන්නේ. මොකද අපේ හිතේ තියෙන අයෝනිසෝ මනසිකාරය. අනිබඳු තත්ත්වයකදී අපිට ගැඹුරක් තේරෙන්නේ නැහැ. යථාර්ථයක් පේන්නේ නැහැ. යට තියෙන දෙයක් අපිට දකින්න හැකියාවක් නැහැ. සූක්ෂම නුවණක් නැහැ. ඒ නිසා ටික ටික මොකද වෙන්නේ? දැන් එයා මතු පිටම ජීවත් වෙනවා. ඒ හරහා මතු පිට තත්ත්වය අපිව ඇදගෙන යන්නේ තව තව කතන්දර කෙටීම දක්වා. තව තව ඇතුලේ කතාව වර්ධනය වෙන ගතියකට. තව තව ප්‍රපංචවලට. තව තව කතන්දර ගොතන ගතියකට. ඒතර මෙන්න මේ වටපිටාව හරහා අපේ හිත තව තව ව්‍යාකූල වෙනවා. දැන් මෙබඳු පරිසරයක තියෙන මනසක් තව මොකද වෙන්නේ? තවත් ඉස්සරහට යනකොට දැන් එයාට කය හික්මව ගන්නත් බැහැ. වචනේ හික්මව ගන්නත් බෑ. මනස හික්මව ගන්නත් බෑ. මනස දැන් මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම විවිධාකාර සිතුවිලි බහුල වෙලා සම්පූර්ණයෙන්ම හිත ව්‍යාකූල වෙච්ච ගතියක්. අතීතයේ ඔස්සේම යන ගතියක්, අනාගතයේ ඔස්සේම යන ගතියක් තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. වර්තමානයේ හිතයත් ඒ හිත රාග දේශ මොහ වලටම යන්නේ. මෙන්න මේ වගේ ටිකක් එකwidehatකින් මේ මනුස්සයාට සම්පූර්ණයෙන්ම අහිතකර මානසික වාතාවරණයක් ගොඩ නැගෙන්න ගොඩ නැගෙන්න එයාගේ හිතේ ඇති වෙන්නේ <clears throat> සම්පූර්ණයෙන්ම අසංවර ගතියක්. මානසික අසංවර ගතියක් තමයි දැන් තියෙන්නේ. ඊළඟට කයෙනුත් එහෙමනම් එයා කරන්නේම අසංවර වූ දේවල්. අද මොන ප්‍රාණඝාතයක් කරනවා. අපේ සත්තු මරින වෙන්න පුළුවන්, හොරකම් කිරීමක්, වංචා කිරීමක් වෙන්න පුළුවන්. ආ <clears throat> මිත්‍යාචාරයේ දීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කයින් වෙන්න පුළුවන් විවිධාකාර දුෂ්චරිතවල මේ දැනත්ත කිසිම බයක් හැකක් නැතුව නිරුද්ධ <coughs> එතකොට මේක තව තව දිගහැරෙන්න දිගහැරෙන්න යා අනිකුත් විවිධාකාර කාය දුෂ්චරිතවල යෙදෙනවා ඒ වගේමයි වචනය ගැන කිසිම දැන් හැඟීමක් නැහැ අනිත් අය ගැන කිසි පැකීමක් නැහැ එයා කතා කරක් කතා කරන්නේ බොහොම පරුෂ විදිහට රළු විදිහට <coughs> ඒ වගේමයි අපි හිතමු බොරුවක් කියන එක ගැන මුසාවක් කියන එක ගැන අනිත් අයව රවට්ටන එක ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ වගේමයි තවත් අපිට සමාධි සම්පන්න දෙපිරිසක් බිඳවන එක ගැන කේලම් කියන එක ගැන කිසි හැඟීමක් නැහැ. ඔහේ අල්ලාප සල්ලාප කතා කර කර කාලයේ නාස්ති කිරීම ගැන කිසි හැඟීමක්. ඒතකොට මෙන්න මේ වචී දුෂ්චරිතත් මේකටම එක දැන් එකතු වෙනවා. එයා ඉන්නෙම නිකන් සම්පූර්ණයෙන්ම ව්‍යාකූල තත්වයක. සම්පූර්ණයෙන්ම ඉන්නේ මනස විකෘති වෙච්ච මට්ටමක ඉතින් ඒමත් ඒබඳු මනසක ඒබඳු මනසකින් හදලා දෙන්නෙම වචී දුෂ්චර්ය. ඒබඳු මනසකින් හදලා දෙන්නෙම කාය දුෂ්චර්ය. එතකොට මෙබඳු පත්තනකදී පංච නීවරණ වැඩෙනවා. ඒ කියන්නේ අපි දන්නවා පංච නීවරණ කියලා බුදුරජාණන් වහන්සේ කර්ම කීපයක් වෙන්නනවා. ඒ පංච නීවරණ වැඩෙන්න මෙන්න මේ දුෂ්චර්ය තව තව හේතු වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් පංච නීවරණ සම්බන්ධයෙන් ගත්තොත් අපි අහලා තියෙනවා මේ කාරණා හුඟක් දෙනෙක්. ඉතින් උඟාක් විස්තර කරන්න දෙයක් නැහැ. අපි දන්නවා කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන නිද්දය, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡාව කියලා ඔය විදිහට තියෙන දහමේ නීවරණ පහක් පෙන්නනවා. ඉතින් නීවරණ පහම මේ අපි දැන් මේ කතා කරන දේවල් වල ඇත්තම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිටම කාය දුෂ්චරිතයක යෙදෙනකොට ඔන්න එතන කාමච්ඡන්දේ තියෙනවා. අපිටම කෙනෙක් කාම මිත්‍යාචාරය කරනවා. ඉතින් බඳු පරිසරයක එතන කාමච්ඡන්දයක් තියෙනවා. ඒ කාමච්ඡන්දේ දැන් ටික ටික වැඩෙන ගතියක්, කාමච්ඡන්දයටම පොහොර යදෙන ගතියක්, කාමච්ඡන්දේම ඉන්න ගතියක් තමයි දැන් එයා තුළ තියෙන්නේ. ඒතකොට කාමච්ඡන්දේ දැන් එන්න එන්න වර්ධනය වෙනවා. ඊළඟට දැන් අපිටම සත්ව ඝාතනයක් කරනවා නම් හොරකමක් කරනවා නම් ඔතෙන් ඊළඟට ද්වේෂයක් වැඩෙනවා. ඒ කියන්නේ ව්‍යාපාදයක් වැඩේ. ඊළඟට අපි හිතමු එයාගේ හිතේ නැහැ කිසිම කාර්යශීලී ගතියක්. මේ දහමක් වඩන්න ඕනේ කියලා වගේ ගතියක්, වීර්යයක්. ඒ පැත්තක් ඇත්තෙම නැහැ. එතකොට ඔන්න තීන මිද්‍යාවක් පැත්තක් වැඩේ. ඊළඟට හිත තියෙන සම්පූර්ණ විසිරිච්ච ගතියක. ඊළඟට අතීතය ගැන සැක කරනවා, අනාගතය ගැන සැක කරනවා, වර්තමානය ගැන සැක කරනවා, විචිකිච්ඡාවක් තියෙනවා. ඊට පස්සේ මෙච්ච දේවල් ගැන පසුතැවෙනවා. ඒ නිසා ඔන්න කුක්කුච්චයක් තියෙනවා. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන්ම දැන් මනස ව්‍යාකූල වෙලා, නීවරණ බහුල වෙලා, හිත සම්පූර්ණයෙන්ම වර්ණ ගැන්වෙලා, මේ තත්ත්වගත වෙලා, ඉතින් සාමාන්‍යයෙන් ගත්තහම මෙබඳු හිතක් දැන් සම්පූර්ණයෙන්ම නිකාර කළු පාට හිතක් කියලා කියන්න පුළුවන්. බොහොම අන්ධකාර වෙච්ච හිතක්. දැන් එයා හැම දෙයක් දිහාම බලන්නේ නිකන් දාගත්ත පාට කණ්ණාඩියක් හරහා. හැම දෙයක් මෙයාට පේන්නේ නිකන් කණ්ණාඩියක් දාගෙන බලනවා වගේ. ඉතින් ඒ කියන්නේ අවිද්‍යාව. දැන් අවිද්‍යාවේ තියෙන එක ලක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් මේ දෙයක් දිහා නිවැරදි දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැතුව පරිදි දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි අපේ අපේ හිතේ යම් දහමක් දිනු කරගෙන හිතේ යම් හැකියාවන් දිනු කරගෙන එබඳු පැහැදිලි මනසකින් බලන දැක්ම දැන් මේ කරත්තර නෑ. එයාගේ හිතේ තියෙන සම්පූර්ණම නිකන් අර කරුණු ඒ කියන්නේ විවිධාකාර සංඥා බහුල වෙලා විවිධ දෘෂ්ටිවලට යටත් වෙලා වර්ණ ගැන් වෙලා தත්ත්වගත වෙලා අන්න ඒ බඳු පරිසරයක් තමයි දැන් මෙයාගේ හිතේ තියෙන්නේ. එතකොට ඒ බඳු හිතකින් දෙයක් දිහා බලනකොට එයාට ඒකේ තියෙන ගැඹුරක් තෝරගන්න බෑ. එයාට අහුවෙන්නේ නැහැ ඒකේ ගැඹුරක්. එයාට අහුවෙන්නේම අර මතු පිට තියෙන මට්ටමක් විතරයි. ආයෝනිස මනසිකාරයක් එයා පරිහරණය කරන්නේ. ඉතින් මේ හරහා එයාට මේ දුකක් තියෙන ගතියක් හෝ දුකට හේතුවක් හෝ දුක දුකෙන් තොර ස්වභාවයක් ගැන හෝ ඒ බඳු දුක නැති කරන මාර්ගයක් ගැන හෝ මෙන්න මේ බඳු ගැඹුරක් සම්බන්ධයෙන් කිසිසේත් වටහාගෙන ඉන්න හැකියාවක් නැහැ. ඉතින් එයා ඊටත් එහා ගිහිල්ලා සමහර වෙලාවට වැරදි දේවල් හරි කියලා ගන්න පිට තියෙනවා. දැන් අපි හිතමු යම් යම් මිත්‍යා දෘෂ්ටියෙන් හරි දේවල්ද මේක නිවැරදිය කියලා එයා ඒ වැරදි දේවල් වැරදි දෙයක් නිවැරදි කියලා හිතා ගැනීම. එතන තියෙනවා පුදුමාකාර අවිද්‍යාව. දැන් අපි දෙයක් දන්නේ නැහැ කියන එක එක එක පැත්තක්. අපි තුමු අපි ඔන්න යම්සි විෂයක් ඔන්න අපි හැදෑරුවා. අපි මේ විෂය ගැන දැනෙන අපිට අවබෝධයක් තියෙනවා. හැබැයි අපි අනිත් වෙනත් විෂයක් ඒ තරම් ගැඹුරට හදාarලා නැහැ. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් මම මෙන්න මේ විෂය ගැන දන්නවා. අර අනිත් විෂය ගැන මම දන්නේ නැහැ. ඒතරෙන් නොදැනීම කියන එක මේ අවිද්‍යාවේ තියෙන එක පැත්තක්. හැබැයි තවත් කෙනෙක් යම්සි විෂයක් හදාරලා ඒක වැරදි වැරදිට වටහා ගත්තොත් ඒක තියෙන කාර්ය කරුණු කාරණා ඒක තියෙන යම් දර්ශනයක් ඒක තියෙන යම් හේතුඵල මේ මොකක් හෝ දෙයක් එයා වරද්දලා වටහා ගත්තොත් එහෙම එතන තියෙනවා වැටහීමක් හැබැයි වැරදි වැටහීමක් එතන තියෙන්නේ අවබෝධයක් නෙමෙයි අනවබෝධයක් ඒ කියන්නේ කෙනෙක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විෂයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ඒ ඕනම දෙයක් සම්බන්ධයෙන් එතකොට අපිට නොදන්නාකම කියන එක එක පැත්තක් ඒ වගේමයි ඒ දේ පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගන්නේ. වරදවා තේරුම් ගැනීම තවත් එකක්. ඒතොර මෙන්න මේ බොහොම හරිම සංකීර්ණයි කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ටිකක් පැටලෙන ගතියක් මෙන්න මේ අවිද්‍යාව කියනවා. ඒතොර මේ අවිද්‍යාව තියෙන පරිසරයක එතකොට පංච නීවරණ තියෙනවා. ඒතොර පංච නීවරණ තියෙන පරිසරයක මේ දුෂ්චරිත සිද්ධ වෙනවා. කාය දුෂ්චරිත, වාචික දුෂ්චරිත, මනෝ දුෂ්චරිත සිද්ධ වෙනවා. තාගිතේ ලෝභයක් පහළ වෙන එක, ද්වේෂයක් පහළ වෙන එක, අනිත් ඒවා මේ හිතේ විවිධාකාර වැරදි දෘෂ්ටි පහළ වෙන එක. මෙන්න මේ වගේ ඒ දුෂ්චරිත ඔන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි දැන් එයා කටයුතු කරන්නේ ඉන්ද්‍රිය අසංවරයක් කරලා. ඊළඟට ඒ කියන්නේ දැන් රූපයක් දෙහා දැල්ුවට බලලා එයා සම්පූර්ණයෙන් මේකේ පුළුවන් තරම් නිමිති ගන්න ගතියක එහෙම නැත්නම් ඒකේ රස විඳින ගතිය එක, ඒකෙන් සතුට වෙන ගතිය එක, ඒකෙන් තව තව කෙලෙස් වඩා ගන්න ගතිය එක, තව තව නීවරණ වර්ධනය කර ගන්න ගතිය එක තමයි එයා ඉන්නේ. ඒ බඳු කෙනෙක් තුළ සතිය දිනු කරනවා කියන එකක් මේ සිහියෙන් ඉන්නවා කියන දෙයක් එයා උත්සාහයක්වත් දරන්නේ නැහැ. එයා ඒක සලකන්නේවත් නැහැ. එයා සලකන්නේ වෙන වෙන දේවල් තමයි එයා සලකන්නේ. එයා ඉතින් එකතරින් සම්පූර්ණයෙන්ම ප්‍රමාද වුණ ජීවන රටාවක තමයි ජීවත් වෙන්නේ. ප්‍රමාදචාරීව තමයි යා කටයුතු කරන්නේ. ඉතින් අන්නේ බඳු කෙනෙක් ඉතින් නිතරම එතකොට යාගේ තියෙන අර සාමාන්‍ය ලෞකික ගේහසිත සංකල්පනාවන් එහෙම නැත්නම් මේ මතු පිට කල්පනාවන් ඉතින් අයෝනසෝ මනසිකාරයක් ඉතින් යාට ශ්‍රද්ධාවක් ඇත්තෙත් නැහැ යා අහන්නෙත් දැන් තව තව අසත්පුරුෂයන් කරහා අසත් ධර්මයක් බැරිම දෙයක් මෙන්න මේ කතාව පුදුමාකාර විදිහට විෂම චක්‍රයක් වගේ අපේ කෙනෙක්ගේ තුල මේ තලපදියම් වෙන්න පුළුවන්. ඒක අතින් හරියම භයානකයි කියන්න පුළුවන්. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මේ පෙරගස්සලා තියෙන ආකාරය දිහා බැලුවාම කොහොමද මේ අසත්පුරුෂයෙන් ඇසුරු කරන්න වීම නිසා කොහොමද අපිට නරක දෙයක් අහන්න හම්බෙන්නේ? අසත් ධර්මයක් අහන්න හම්බෙන්නේ. මේ සද්ධර්මයේ පැත්තක තියෙද්දි අපිට සම්පූර්ණ වැරදි දෘෂ්ටි වැරදි ආගම්, වැරදි ඇදහිලි. নানা ප්‍රකාර නරක දේවල් කොහොමද අපිට අහන්න හම්බෙන්නේ? මොකද අපි අසුර කරන පරිසරය සමාන නරක පරිසරයක් වෙන්න පුළුවන්. අපි අසුර කරන පිරිස නරක පිරිසක් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික පිරිසක් වෙන්න පුළුවන්. දහමක් වඩන්න හිතලවත් නැති පිරිසක් වෙන්න පුළුවන්. ඒ වගේමයි සමාජලාට අපිවත් නොමගට යොමු කරන අපේ තියෙන ශ්‍රද්ධාව දුරු කරන පිරිසක් වෙන්න පුළුවන්. ඒ ඒ මෙන්න මේ කාරණා කීපයම උනත් අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න වටිනවා. මොකද අද ලෝකේ විවිධාකාර පුද්ගල කොට්ටාශයන් ඉන්නවා. ඒ අපි ඒ ඇසුරු කරද්දී මේ මිනිස්යාව ඇසුරු කිරීම තුළ මගේ ශ්‍රද්ධාවේ වර්ධනයක් වෙනවද නැත්නම් මාගාව දැනට තියෙන ශ්‍රද්ධාවත් පිරෙහෙන්න පටන් ගන්නවා මගේ යම්කිසි ගුණයක් දැනට තියෙනවා නම් ඒ ගුණය තව තව වර්ධනය වෙනවද එහෙම නැත්නම් මේ ගුණය මම මේ අමාරුවෙන් වඩාගෙන අමාරුවෙන් රැකගෙන එන මෙන්න මේ හැකියාව මෙන්න මේ ගුණය මගේ පිරෙහෙන්න පටන් ගන්නවා. කියලා එන අපි පොඩ්ඩක් කල්පනාකාරීව හිතන්න වටිනවා. මොකද එහෙම නැත්තම් වෙන්නේ අපි ඔහේ යම් යම් පිරිස අතුරු කරන්න ගියාම ඒ අයගේ තියෙන නරක ආදර්ශ නොදැනුවත්වම අපිට කාවදින්න පුළුවන්. අපි උත්සාහ කරනවා සමහන්ලාවට එයාගේ තියෙන නරක ආදර්ශ නොගෙන ඉන්න. අපිට කෙනෙක් යම්සේ නරක දෙයක්ම නිතර නිතර කරනවා. එයාමයි අපිටත් අසුර කරන්න දාන්නේ. අපි දැනට ඒ කටයුත්ත කරන්නේ නැහැ. දැන් කාලයක් යනකොට යනකොට අපිටත් ඒ ඒ කරන නරක දේ ගැන අර සිතේ තිබිච්ච ලැජ්ජා බය සම් ටික ටික දුර වෙලා ගිහිල්ලා අපිත් ඒ නරක දෙයට පෙළඹෙන්න ඉඩ තියෙනවා. මොකද අරයා සමහරට අපිව පෙළඹුවේ නැතත් එයා ඒ නරක දේ කරනවා දැකලා දැකලා ඒකෙන් එයා ලබන යම්කිසි ආස්වාදයක් දැකලා දැකලා අපිට සමහරට ඔන්න හිතෙනවා මේ දේ කළ බලන්න ඕනේ. ඉතින් ඔන්න ඒ වගේ මහා පුදුමාකාර විෂම චක්‍රයක් මේකෙදි ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ අර අපේ තිබුණ ගුණධර්ම ටිකක් පිරෙහෙන්න පිරෙහෙන්න අපේ තිබිච්ච ශ්‍රද්ධාව අපේ හිතේ තිබිච්ච ඒ අදහන ගතිය අපේ හිතේ දුර වෙලා යන්න දුර වෙන්න දුර වෙන්න අපි කිසි කෙනෙක්ව ඔන්න ශ්‍රද්ධාවෙන් අදහන්නේ. අපි කිසි කෙනෙක්ව විශ්වාස කරන්නේ. අපි බුදුහාමුදුරුවන්වත් ඔන්න විශ්වාස කරන්නේ අපි ධර්මයේ විශ්වාස කරන්නේ. අපි කල්යාණ මිත්‍රයෙක් විශ්වාස කරන්නේ. ඔන්නගේ හරිම මේ මනස කඩාගෙන වැටෙන ගතියක්. මනසේ එක්තරා අන්දමක මේ දුර්වර්ණ වීමක්, තත්ත්වගත වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා ඉතින් අපි දැන් කල්පනා කරන්නේ සම්පූර්ණම අතීතය ගැන. දැන් මොන කල්පනා කරන්නේ අනාගතය ගැන මේ ඒබඳු පරිසරයක අපේ හිත සිහියෙන් ඉන්න ගතිය හරිම අඩුයි. වර්තමානයේ ඉන්න ගතිය සම්පූර්ණයෙන්ම අඩුයි. ඒ වෙනුවට නිකන් වැල්වට ආරං ගොතබත අතෝරක් නැතුව කල්පනා කර කර ඒබඳු පරිසරයක් තමයි දැන් හිතේ තියෙන්නේ. දැන් අපි සමහරවිට දැකලා පේනවා. ඇතැම් අය ඔහේ කල්පනා කර කර කල්පනා කර කර දිගට කතන්දරගත කතා කතන්දරගත කතා ඉන්නවා. ඉතින් මේ වගේ ඒ දිගට දිගට හිත හිතා කල්පනා කර කර ඉන්න මනසක් තව තව පැට වෙනවා. තව තව ව්‍යාකූල වෙනවා. ඉතින් එතකොට ඔන්න ඉන්ද්‍රියන් අසංවර වෙනවා. එයා රූපයක් දිහා දැකලා ඒකේ බලන්නෙම කොහොමද මම මේකෙන් ආස්වාදයක් ලබන්නේ? මොනවද මේක තව මට දැක ගන්න පුළුවන්? ඔන්න ඔගේ පැත්තකින් තමයි බලන්නේ. ඒක බලන්න බලන්න ඔන්න තව තව එයාගේ නීවරණ වැඩෙනවා. තව තව යාගේ හිතේ රාග ස්වභාවයක් වැඩෙනවා. සමහර නරක මේ අපිට අකමැති කෙනෙක් දිහා බැලුවොත් ඔන්න තව තව යාගේ හිතේ ද්වේෂයක් වැඩෙනවා. ඒ වගේම ඒ අරමුණේම එල්බ ගන්න ගතියක් ඔන්න හිතේ වැඩෙනවා. ඉතින් මේ වගේ හිත පුදුමාකාර වෙහෙසකටපත් වීමක්, හිත මුලා වෙන ගතියක් මේ වැරදි විදිහට කටයුතු කිරීම නිසා සිද්ධ වෙනවා. ඉතින් මේක තව තව අධ්‍යයනය කරන්න කරන්න තේරුම් ගන්න තේරුම් ගන්න මෙතන තියෙන මෙන්න මේ විෂම චක්‍රය කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් නම් එතෙන්දී අපිට තේරෙනවා අපි මේ මේ විෂම චක්‍රයේ රැඳිලා ඉඳලා වැඩක් හරි නැහැ එහෙම නැත්නම් මේ බඳු චක්‍රයක අපි අහු වෙලා ඉඳලා අපිට පුදුමාකාර හානියක් සිද්ධ වෙන්නේ අපි ආධ්‍යාත්මිකව ආගාධයකට වැටීමක් සිද්ධ වෙන්නේ පරිහානියක් සිද්ධ වෙන්නේ කියලා එහෙමනම් කෙනෙකුට උත්සාහන්ත වෙන්න අවශ්‍යයි මේකින් ගැලවෙන්න. ඉතින් අපි කොහොමද උත්සාහන්ත වෙන්නේ? එහෙනම් මෙන්න මේ චක්‍රය කඩන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ පෙළ ගැස්වීම කඩන්න අවශ්‍ය දැන් මේ මම මේ අඳලා තියෙන රූප සටහනේ ඇත්තටම පෙන්වන්න කළ තියෙන මේ එකකින් අනිත් එකට යන ගතියක්. දැන් අසත්පුරුෂ සංසේයනයේ නිසා ඔන්න ඒක ටික ටික වැඩෙනකොට වැඩි වැඩියෙන් අපි අසත්පුරුෂයෙන් ඇසුරු කරන්න ඇසුරු කරන්න මේ අසද්ධර්මයක්ම ශ්‍රවණය කරන්න වෙනවා කියන එක පොඩ්ඩක් මේක මම නිරූපණය කරන්න උත්සාහ කරනවා. මේක නිකන් හරියට එක භාජනයක් පිරෙනකොට අනිත් භාජනයට වතුර වැක්කෙනවා වගේ. මේ භාජනය පිරෙනකොට ඊළඟ භාජනයට වතුර ඇක් කරනවා. මේ භාජනය පිරෙනකොට ඊළඟ භාජනයට වතුර ඇක් කරනවා. ඔන්න වගේ එකක් මෙතන මේ නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේ උපමාව භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් දෙනවා. භාගතුන් වහන්සේ කියනවා දැන් ඔන්න වහින වේලාවකට අපි හිතමු බුදුන් වහන්සේ කියනවා මේ කන්දකට පර්වතයකට ලොකු වැස්සක් වහිනවා. අපි අපි දන්නවනේ ගා ඉහළ ප්‍රදේශයේ උස්බිමකට බොහොම ධාරා නිපාත වැස්සක් වහිනවා. ඒ බඳු වැස්සක් වහිනකොට ඒ ඒ ඒ ඒ ප්‍රදේශයේ තියෙන පුංචි පුංචි දියපාරවල් පිරෙන්න ගන්නවා. ඒවා අපිට ඕන වේලිලා තිබුණේ. හැබැයි මේ හොඳ ධාරානිපාත වැස්සක් ඒ උස් ප්‍රදේශයේ උස් බිමකට වහිනකොට කන්දකට හැම වහිනකොට අන්නේ එතන තියෙන පුංචි පුංචි දියපාරවල් දැන් වතුරෙන් පිරෙන්න ගන්නවා. පිරලා ඒ වතුර දැන් ටික ටික ගලාගෙන එනවා. ඒ වතුර ගලාගෙන ඉන්න ඊට වඩා පහත් පරිසරයක තියෙන පහළ පරිසරයක තියෙන ඇලදොල ඔන්න පිරෙන්න ගන්නවා. පුංචි පුංචි අදිටි ඔන්න පිරෙන්න ගන්නවා. ඇලදොන පිරෙන්න ගන්නවා. ඒවා පිරුණාට පස්සේ ඔන්න ඒවා තව තව පහළට ගලාගෙන යනවා. ඒව ගලාගෙන ගිහිල්ලා ඔන්න ගංගා පිරෙන්න ගන්නවා. ගංගා පිරලා ඉවරලා ඒ මහා ගංගාව වලට ඒවා පවද මේ පැමිණෙනවා. මහා ගංගා පිරලා අන්තිමට ඒවා මුහුදට ගලා යනවා. මහා සමුද්‍රයට ගලාගෙන යනවා. මෙන්න මේ ලස්සන උපමාව බහමතුන් වහන්සේ මේ මේ අවිජ්ජාසෝත්‍රි දෙනවා. බහමතුන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ අසත්පුරුෂව ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒක තව තව වැඩෙන්න වැඩෙන්න ඔන්න ඒගොල්ලන්ගෙන් අසත් ධර්මයක්මයි අහන්න වෙන්නේ. නරක දෙයක්මයි අහන්න වෙන්නේ. මේ නරක දේ අහන්න වෙන එක ඔන්න වැඩෙන්න ගන්නවා. ඒවා වැඩි වැඩියෙන් අහන්න අහන්න අපි ගාව අශ්‍රද්ධාවක් දිනු වෙන්න ගන්නවා. අපි ගාව තිබිච්ච ශ්‍රද්ධාව නැති වෙලා යන්න ගන්නවා. අපි හැම දෙයක්ම අවිශ්වාස වෙන්න ගතියකට ඔන්න ඉන්න පටන් ගන්නවා. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ අයෝනසෝ මනසිකාරයක් ඇති වෙන්න ගන්නවා. අපි දේවල් වල නිකන් ඔහේ මත පිට විතරයි ගන්න දැන් අපිට ගැඹුරක් තේරෙන්නේ නැහැ. අපිට දෙයක මුල බලන්න අපිට හැකියාවක් නැහැ. අන්න ඒ தත්වයක් තුළ හිතේ දැන් ඇති වෙන්නේ අසතියක් අසම්පජඤ්ඤය. අපිට සිහියක් ඇත්තෙම නෑ දැන්. සම්පූර්ණයෙන්ම මුලා වෙච්ච ගතියක දැන් ඉන්නේ. සම්පූර්ණයෙන්ම අතීතයේ සැරිසරන ගතියක. අනාගතයේ සිහිනමවන ගතියකමයි දැන් ඔන්න හිටියේ. ඒක තව තව වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්න ඉන්ද්‍රිය අසංවරයක් කරනවා. කාය දුෂ්චරිතයක්, වාචික දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක්. මෙන්න මේ වගේ ඉන්ද්‍රියන් අසංවර වෙන්න අසංවර වෙන්න තව තව එයාගේ සිද්ධ වෙන්නේ කාය දුෂ්චරිත, වාචික දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. ඒවා සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඕන නම් තව තව නීවරණ වැඩෙනවා. ඉතින් දැන් දැන් මනස හරිම ව්‍යාකූලයි, සම්පූර්ණයෙන්ම අන්ධකාරයි, ඔන්න අවිද්‍යාවටම පොහොර රැගෙන. ඉතින් මේ වගේ හරි ලස්සන ගලාගෙන යන ගතිය මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාවෙත් තියෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාවේ පෙන්වන්නේ අර කන්දක වැටෙන වැස්සක් කොහොමද පුංචි දිය පාරවල් පුරවන්නේ? ඒ පුංචි දිය පාරවල් පලක් පහළට ඇවිල්ලා කොහොමද ලොකු දිහ පාරවල් පුරවන්නේ ඊට පස්සේ කොහොමද ඇලදොල පුරවන්නේ ඊළඟට කොහොමද පුංචි ගංගාවලට ඒවා පැමිණෙන්නේ පුංචි ගංගාවලින් මහා ගංගාවලට යන්නේ කොහොමද මහා ගංගාවල් ගිහිල්ලා අන්තිමට මහා සමුද්‍රයට යන්නේ කොහොමද අන්න ඒ වගේ බුදුරජාණන්සේ මේ කියන මේ වගේ විෂම චක්‍රයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න සම්පූර්ණයෙන් අපේ හිතේ අවිද්‍යාවක් වැඩෙනවා. අපි දේවල් නොදැනගෙන දන්නවා කියන හිතන පරිසරයකට විතරම්පත් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි දේවල් නොදන්නා ගතියටත්පත් වෙන්න පුළුවන්. ඒ වගේමයි භාගතුන් වහන්සේ පෙන්න මේ චතුරාර්ය සත්‍ය බඳු බොහොම ශ්‍රේෂ්ඨ දහමක් සම්පූර්ණයෙන්ම අපේ හිතෙන් ඇහිරෙනවා අපිට අවබෝධ කරගන්න බැරි පරිසරයක් වුණා අපේ හිතේ සකස් මෙන්න මේ වගේ තත්ත්වයක් භාගතුන් වහන්සේ මේ අවිද්‍යා සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් මේකේ අනිත් පැත්ත අපිට ඊළඟ දවසේදී කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද සත්පුරුෂ සංසේවයක් කරහා අසත්පුරුෂ නෙමේ සත්පුරුෂ සංසේවයක් කරහා කොහොමද ටික ටික මේක අනිත් පැත්තට හරවන්න පුළුවන් කියන කාරණය අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අදට මේ මේ පැත්ත අපිට ටිකක් කතා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන මේ භාගතුන් වහන්සේ පෙන්වන ධහම සම්පූර්ණයෙන්ම හේතුඵල ධහමක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ දේවල් ප්‍රායෝගිකව අපි තේරුම් ගන්නවා නම් තමයි මේකේ ප්‍රයෝජනය තියෙන්නේ. අපි නිකම් මේක බනකට අහලා මේ කරුණ නිකම් මතක තියාගෙන හිතේ පමණින් මේක සාර්ථක වෙන්නේ අපි තේරුම් අරගෙන මේ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න තමයි අපි උත්සාහන්ත වෙන්න තියෙන්නේ. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, කරුණු පැහැදිලි වීමක් අද ධර්මදේශනාව තුළින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඉදිරි දවසේදී මේකේ යහපත් පැත්ත සත්පුරුෂ සංසේවයක් කරහා සම්පූර්ණයෙන්ම මේ විමුක්ති මාර්ගයක් අපිට විවෘත වෙන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ සතියේදී ඊළඟ අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙයි. අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම සෙරුවන් සරණයි. Thank you.